භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවචර සංගතින්සකින් අවසරයි. අපි මේ තාක්කල් දිග වැඩ පිළිවෙලක් මාර්ගයේ එහෙම නැත්නම් ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් ආකාරයට මේ විපස්සනාව කියන ගැඹුරු ධර්ම කොටාසේ අවබෝධ කර ගැනීමේ ව්‍යාපාරයක ප්‍රතිපදාවක දැන් යෙදিলা ගත කරනවා ඒ ප්‍රතිපදා මාර්ගයේදී මේ එක එකනා යෝගාවචරයක් වශයෙන් මේ ධර්ම මාර්ගයේ ඇත්තා වූ ක්‍රම තමන්ගේ సంతානයේ වශයෙන් තමන්ගේ සිත කය වශයෙන් අත්හදා බලමින් පවතිනවා ඒ අත්හදා බලමින් යන ප්‍රතිපදාවට අවශ්‍ය කරන යාවෙන එකට යන ධර්ම දේශනාවක් මාර්ගයේ නැවත නැවතත් ඒ ප්‍රතිපදා මාර්ගයට උදව් උපකාර එහෙම නැත්නම් අත්වල් සැපීමක් කෙරෙනවා මේ විදිහට අපි මේ කරගෙන යන සත්ක්‍රියාව එහෙම නැත්නම් මේ ගැඹුරු ධර්ම අවබෝධයේ පිණිස කරගෙන යන මේ ප්‍රතිපදාව එක වාක්‍යයකට අපි විදු කරලා මීට කලින් අහලා දැනගත්තා. පටිපක්ඛ විගමනයේනේ ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා. ඒකෙන් අපි තේරුම් අරගත්තේ මේ කියන ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීමට නම් එහෙම නැත්නම් ගැඹුරු ධර්මය අවබෝධ කිරීම කියන ඵලය ලබා ගන්නට නම් ඒකට හේතු සම්පූර්ණ කරන්න ඕනේ. හේතුව නම් ප්‍රතිපක්ඛ විගමනේන මේ ගැඹුරු ධර්මයේ ආවරණය කරන මේ ගැඹුරු ධර්මයේ වලහාලන ඒ මතුවීමට බාධා කරන ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමෙනුයි මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාවකින් පමණක් මේ කටයුත්ත කරන්න බැරි බව හොඳ හැටි පැහැදිලි. ඒ කියන්නේ ධර්මය ගැඹුරු ධර්මය විපස්සනා ධර්මය විපස්සනා සම්මා දිට්ඨිය මග්ග සම්මා දිට්ඨිය වශයෙන් විවිධ ක්‍රමවලට හඳුන්වන මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නට ඒ ධර්මයේ තේරුම් ගැනීමේ අභිලාෂයේ අත්තා වූ කෙනාම තමන්ගේ හිත, කය, වචනය ආදී වූ මේ තිදොරෙන් සිදුවෙන නැත්නම් මේ තිදොර මාර්ගයෙන් වෙන්ට ඉඩ තියෙන ප්‍රතිපක්ෂ ධර්මයේ වලකාලන්ට ඕන. ඒ ප්‍රතිපක්ෂ ධර්ම යම් තාක් වලකාලනවද නැත්නම් ප්‍රතිපක්ෂ ධර්ම වලින් යම් තාක් විරමණයක් වෙන්ව විසීමක් ශික්ෂාවක් ඇති කර ගන්නවද ඒ තාක් දුරට මේ ගැඹුරු ධර්මය අවබෝධය සිද්ධ වෙනවා. ඒ නිසා වගකීම් භාරයේ කිසියම් අඩුපාඩුවක් නැහැ සම්පූර්ණ වගකීම Tamante යෙදෙනවා Tamante ලැබෙනවා වැටහෙන ප්‍රමාණයට ශක්ති ප්‍රමාණයට Taman තුල පැන නගින්ට ඉඩ ඇත්තා වූ Taman තුල ඇත්තා වූ ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම මේ සම්බන්ධයෙන් පසු ගිය ධර්මදේශනාවේදී අපි ඉදිරිපත් කරගත්ත ලෞකික උපමාවක්, ලෝකී උපමාවක් බොහෝම මේ කාරණාව ප්‍රකට වෙන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝක ජීවත් වෙන්න කැමැති, සුවසේ ජීවත් වෙන්න කැමැති පුද්ගලයෙක් ලෙඩකට අසනීපයකටපත් වුනහම ඒ පුද්ගලයා තුල තවමත් ඒ ලෙඩේට ඕනෑ කරන ලෙඩේ ඇති කරවන්න පුළුවන් තරමේ විස බීජ ශරීරගත වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ විස බීජත් නිසා දුකට වේදනාවට විශේෂයෙන්ම ශරීරයේ දුර්වල භාවයකට පත් වෙලා තියෙනවා නම් ඒ තාක් ඒ රෝගේ සංසිඳෙන්නේ නැහැ. ශරීරයේ ශක්තිමත් වෙන්න ඕනේ රෝග බීජ දුරු කර ගන්න ඕනේ. අන්න එතකොටයි මේ රෝගය නිවාරණය කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රෝගී පුද්ගලයෙක් තමන්ගේ රෝගියේ හෙලීමේ ස්වරූපයට එක්කෝ අත්බෙහෙතක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් දොස්තර මහත්මයෙක් හමු වෙනවා. ඊටත් වඩා දරුණු නම් ආරෝග්‍ය ශාලාවකට ගිහින් නිවාසිකව ප්‍රතිකර්ම කරනවා. මේ ප්‍රතිකර්ම කිරීමේදී ඒ ඇත්තා වූ රෝග ලක්ෂණය බලන දක්ෂ වෛද්‍යවරයා ක්‍රමයෙන් රෝග නිදානය අඳුනාගෙන ඒ නිධානයට ගැළපෙන ආකාරයට බෙහෙත් වට්ටෝරු නියම කරනවා හරියට කාලය මාත්‍රාව ප්‍රත්‍ය අප්‍රත්‍ය ආහාර සහිතව ඊට පස්සේ මේ රෝගියා අනික් ඇත්තන්ගේ උපකාර උදව් ඇතිව මේ බෙහෙත නියම වඩිය නියම වේලාවට වළඳන්න ඕන. ඒ වළඳන ගමන් තව දුරටත් මේ රෝග බීජ ශරීරගත නොවන විදිහේ විවේක පිරිසිදු වාතාශ්‍රය ඇති තැනක ගත කරන්න ඕනේ. ඒ ගත කරන ගමන් අවශ්‍ය ප්‍රත්‍ය ආහාර, අප්‍රත්‍ය ආහාර වෙන් කිරීමෙන් ගත කළොත් හරියටම අර බෙහෙතේ ඇත්තා වූ ප්‍රබල ශක්තිය නිසා දැනටමත් ශරීරගත වී ඇත්තා වූ ඒ විස බීජ විස දුර්වල වෙන්න පටන් අර ගන්නවා. යන්තාක් දුර්වල වෙනවද ඒ තාක් මේ ලෙඩාගේ ශරීරය කර්මන්‍ය භාවයකටපත් වෙනවා ආහාර රුචිය ඇති වෙනවා නිින්ද පහසු වෙනවා මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ලෙඩාගේ ලෙඩ බල රෝගයේ බලය විච බීජ බලය සිදෙන්ට සිදෙන්ට ශරීරයේ ඇත්තා වූ සහැල්ලු කර්මන්‍ය භාවයේ මත ශරීර ශක්තිය සෞඛ්‍ය සම්පන්න භාවයටපත් වෙනවා යම් කිසි රෝගියෙක් මේ කියන විදිහට දෙන බෙහෙත නියම වේලාව බලලා මාත්‍රාව බලලා හරියට පිළිපදිනවනම් ප්‍රත්‍ය ආහාර ගන්නවනම් ඒ රෝගියාගේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් ලෙඩ පෙළෙන දුක්ඛිත තත්වයෙන් මිදලා සෞඛ්‍ය තත්වයකටපත් වෙනවා. නමුත් කාරණා කරුණු හරියට දන්නා රෝගියා රෝගයෙන් හොඳ හැටි පෙළිලා පෙළීමේ වේදනාව දන්නා යෝගී රෝගියා එතනින් අතර නොවේ හොඳට ශරීර ශක්තිය වැඩි කරගෙන ශරීරයේ ප්‍රතිශක්තිය වෙන රෝගයක් නැත්නම් මේ රෝගියම හෝ නිවත නැවත නැවත වැද ගන්නට ආසාදනය වෙන්න තියෙන අවස්ථාව නැතිකරන්ට හොඳ විවේක පරිසරයක් පිරිසිදු පරිසරයක් සුදුසු ප්‍රත්‍ය ආහාර පෝෂ්‍ය ආහාර ලබා ගත්තොත් ඔහුට මීළඟට මේ රෝගයෙන් අත් මිදෙනවා විතරක් නෙමේ රෝගී ස්ථානයකට ගිහිල්ලා හෝ බෝ වෙන රෝගයක් නම් රෝගයේ ඇති තැනකට ගියාට හෝ කරදරයක් නැතුව රෝගය පීඩා නොගෙන ගත කරන්න පුළුවන් වෙනවා. එවැනි රෝගීන් සනීප වුණාට පස්සේ වෙනදටත් වඩා සෞඛ්‍ය සම්පන්න භාවය ගැන සැලකිලිමත් වෙනවා. රෝගී තත්ත්වයට පත් වෙන්නේ නැතුව විස බීජ තියෙන තැන් වලින් බොහොම ඈතින් දුරින් දුරවන් වෙනවා. ඒ වාගේම වසංගත රෝග ඇති වෙන කාලයක් නම් ඒ වසංගතයේට අදාළ කරන බෙහෙත් කල්ලාතුව විදගෙන තමන්ගේ ආරක්ෂාව සල්සා ගන්නවා. මොකද ඒ තමන් අර වේදනාවේ දුකේ රෝගීව ඉන්නා කාලේ විඳපු වේදනාවේ අතුකතර తත්වේ දන්නා නිසායි. ඒ වාගේම විපස්සනා යෝගාවචරය මේ ශරීරයේ රෝගියෙක් හැදිලා එයින් ගොඩේින් දඟලන ශාරීරික රෝගියෙක් හා සමානවම හිතේ ඇත්තා වූ රෝග දැනගෙන එයින් දුරවන් වෙන්න උත්සාහ කරන පිරිසක් ඒ නිසා විපස්සනා යෝගාවචරය තමන්ගේ සිතේ රෝග ඊටාම ඝන බහල ගොරෝසු තැන්වල පටන් මු르දු භාවයට පත් කරමින් රෝගයට ප්‍රතිපක්ෂ දේවල් දුරු කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටිනවා සීලයෙන් සංවර වෙනවා සමාධියෙන් සංවර වෙනවා ප්‍රඥාවෙන් සංවර වෙනවා නැත්නම් සීලය වඩනවා සමාධිය වඩනවා ප්‍රඥාව වඩනවා සීලය වැඩි නිසා මේ යෝගාවචරයාට කායික වශයෙන් සහ මානසික වාචසික වශයෙන් සිදුවෙනා වූ දුස්චරිතයන් සිදු නොවි වළකිනවා කයින් දුස්චරිත නොවි වළකිනවා වචනයෙන් දුස්චරිත නොවි වළකිනවා මේ නිසා සීල ආරක්ෂාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් සීල ධර්මයේ රකින්නවා නම් ධර්මයේ සීල ආරක්ෂාව ඒ රකින්නට ලැබෙනවා. නමුත් සීලය නොරැක ධර්මයේ ආරක්ෂාව මට නෑ කියලා කියනවනම් ඒ පුද්ගලයා වගකීමෙන් තොරව කරන කතාවක් වෙනවා. හදනමක් තොරව කතාවක් වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙක් සීලේ නම් ආරක්ෂා වෙන්නේ නැත්නම් සීල ධර්මේ නම් රකින්නේ ඔහුට සමාධි ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සීල ධර්මයේ යම් කිසි කෙනෙක් රකින්නවා නම් ඒ හා සමාන සීල ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඔහුගෙන් කයින් වෙන දුස්චරිත, වචනයෙන් වෙන දුස්චරිත සිදු නොවි ආරක්ෂාව ලැබෙනවා. නමුත් සමාධියෙන් ලබන්න පුළුවන් වූ සුකුමතර වූ ආරක්ෂාව ඔහුට නොලැබී යනවා. මොකද සමාධි ධර්මයේ නොරකින්න නිසා. මේ බව තේරුම් අරගෙන විපස්සනා යෝගාවචරය තමන්ගේ කයෙන් සිදුවෙනා වූ වචනයෙන් සිදුවෙනා වූ දුස්චරිත වලින් වෙන් වෙලා ගත කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරනට අදිස්ථාන කළ මොහොතේ පටන්ම ඔහුට ධර්මයේ සීල ආරක්ෂාව ලැබෙනවා සීල ආරක්ෂාව ලැබීම නිසා ඔහුට අපවාද නැතුව යනවා අනුන්ගෙන් ඇහෙන දොස් පරොස් නැතුව යනවා ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ මේ පුංචි භික්ෂු සමාජයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දායක දායිකාවන් සහිතව විශාල සමාජයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු රට වශයෙන් හෝ වෙන්න පුළුවන්. අපේ තුල යම්තාක් විදිහේ සීලයේ හැසිරීමේ චාරිත්‍රයේ අඩුපාඩු තියෙනවා නම් ඒක අපිට වහාම දැනගන්න පුළුවන්. අපිට සමාජයෙන් දොස් වෙනවා. එහෙම නැත්නම් Tamanට Tamanගේ හිත දෙස් දෙනවා. එහෙම නැත්නම් හිරේ විලංගුවේ ළඟින්ට වෙනවා. මරණයෙන් මත්තේ අපාගත වෙනවා. මේ කියන අපවාද මේ කියන දොස් Tamanට වර්තමාන වශයෙන් වැටහෙන්න ගන්නවා. ඒ නිසා විපස්සනාව යෙදෙන යෝගාවචරය මුලින්ම අන්න ඒ ආරක්ෂාව ලබා ගන්න ඕනේ. මොකද්ද? අනුන්ගෙන් අපවාද නැතුව පිරිසිදු භාවයක් ජීවිතේ ලැබෙන්න ඕනේ. ඒ ලැබෙන්නේ මොකෙන්ද? කාය වාසයෙන් දුච්චරිත නොකරනවා නම් සොරකම් නොකරනවා නම් සතුන් නොමරනවා නම් කාමයේ වර්ධවා නොහැසිරෙනවා නම් ඒ වාගේම වචනේ වශයෙන් බොරු කීම් හිස් වචන කීම් පරස වචන කීම් කේලාම් කීම් වලින් දුර වෙනවා නම් ඒ පුද්ගලයා අපවාද රහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා කොච්චරනම් වාසනාවන්තද බලන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් Tamange ලැබුණා වූ මනුෂ්‍ය ජීවිතයේ සීලෙන් ආරක්ෂා කරගෙන අපවාද රහිතව ජීවත් වෙනවා නම් නමුත් ධර්මයේ සම්පූර්ණ ආරක්ෂාව කියලා කියන්නේ සීල ආරක්ෂාව විතරක් නෙවෙයි සමාධි ආරක්ෂාවයි සමාධි ධර්මයේ යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති වශයෙන් රකින්නවනම් ඒ කියන්නේ සමාධි ශික්ෂාවේ යෙදෙනවනම් සමාධි ශාසනයේ වඩනවනම් ඒ පුද්ගලයාට කයින් වෙන අකුසල් විතරක් නෙවෙයි වචනයෙන් සිදුවෙන අකුසල් දුස්චරිත විතරක් නෙවෙයි සිතෙන් සිදුවෙන සිදුවෙන දුච්චරිත වලින් පවා අකුසල් වලින් පවා වෙන්ව වාසය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වීතික්කම කෙලෙස් සීලයෙන් නතර කරගෙන කරදර කංකටළු අඩු දොස්පරොස් අඩු ජීවිතයක් ගත කරන සිල්වතාට ධර්මයේ පූර්ණ ආරක්ෂාවක් වැඩි ආරක්ෂාවක් සඳහා සමාධියත් ශික්ෂාවක් වශයෙන් ලං කර ගන්නවා නම් ඒ පුද්ගලයාට පරිඋත්ථාන කෙලෙස් කියන හිතේ වරින් වර නැගිටලා හිතේ වේගය වැඩි කරන ලෝභය නිසා වේගය වැඩි කරන ද්වේෂය නිසා වේගය වැඩි කරන තියෙන දේ මොකද්ද කියලා නොදන්නා කලකොලකම නිසා කලකොල භාවය නිසා හිතේ වේගය වැඩිවීම කියන චෛතසික ජවය නතර කරගන්න පුළුවන් වෙනවා සමාධි ආරක්ෂාවෙන් සමාධි ආරක්ෂාව රකින්න කෙනාට නැත්නම් සමාධි ධර්මයේ ආරක්ෂා කරන කෙනාට ධර්මයේ සමාධි ආරක්ෂාව ලැබෙනවා එතකොට ඒ පුද්ගලයාට ඇති අතෝර ප්‍රමාණය නැත්නම් නීවරණ ධර්ම දුරු වීම නිසා හිතේ ඇති පැහැදිලි භාවය මත එහෙම නැත්නම් ලැබෙන විවේකය මත සතුට පහළ ඒ නිසා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න ඕනේ අපවාද රහිත ජීවිතයක් ගත කරන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ පුද්ගලයා සීලේ සංවර වෙන්න ඕනේ. ධර්මයේ සීල ධර්මයේ රකින්න ඕනේ. ඒයින් නොනවති ඒට වඩා සූක්ෂම වූ යම් කිසි විදිහකට සම්පූර්ණ වූ ආරක්ෂාවක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ කියන්නේ විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිය තරමටම ධර්ම ආරක්ෂාව බලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා ඒ සීලය සමාධියට තුඩු දෙන විදිහට රකින්න ඕනේ සමාධිය තහවුරු කර ගන්න ඕනේ. සමාධිය තහවුරු වෙනවයි කියලා කියන්නේ නීවරණ ධර්ම දුරු කර ගැනීමයි. නීවරණ ධර්ම දුරු කරගත්තාම කාය වචන කාය වශයෙන් පමණක් නොවේ, වචනයේ වශයෙන් පමණක් නොවේ, සිත වශයෙන්ොත් දුස්චරිත නරක දේවල් සිදු වී අතහැරෙනවා. එතකොට පරිඋත්තාන කෙලෙසෙත් නැති පිරිසිදු භාවයක් හිතටපත් වෙනවා. අද මේ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාම මේ අවස්ථාව අඩුම වශයෙන් මොහොතකට හෝ අත්දැකලා තියෙනවා. හරියට හිතට අරමුණ එල්ල වෙච්ච වෙලාවට අරමුණට හිත මූණට මූණලා සිටින වෙලාවට නැවත නැවතත් අරමුණ විෂයෙහිම හිත වැටි ගන්නා වෙලාවට මෙන්න මේ සමාධිය ඉදිරිපත් වෙනවා. ඒ සමාධිය ඉදිරිපත් වෙච්චාම අරමුණ વિશે ලෝභය ඇති වෙන්නේ නැහැ. අරමුණ વિશે ද්වේෂය පහළ වෙන්නේ නැහැ. අරමුණ මොකද්ද කියලා මේ පිම්බීම අවස්ථාවේ හැකිලීමද හැකිලීම අවස්ථාවේ පිම්බීමද එසවීම අවස්ථාවේදී පැබීමද පැබීම අවස්ථාවේදී එසවීමද කියන කලකොල භාවයේ නැතු වෙනවා පිම්බීම පිම්බීම වශයෙන් තේරුම් ගන්නවා ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් තේරුම් අර ගන්නවා එසවීම එසවීම වශයෙන් තේරුම් ගන්නවා අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ සමාධි ආරක්ෂාව ලැබෙනවා පරිඋත්ථාන කෙලෙස් නැතුව යනවා මේ ළඟට මේ සමාධිය කැඩුණු වෙලාවට Tamanට වැටෙනවා වහාම නැවතත් හිත කෙලසෙනවා. නීවර ධර්ම රිංගා ගන්නවා. හිතවිලි ධාරා ගලාගෙන එනවා. බාහිරින් එන සද්දයක්, බාහිරින් එන රූපයක්, බාහිරින් එන ආග්‍රහණයක්, රසයක්, ස්පර්ශයක්. හිතවිල්ලක් මේ සෑම දෙයකටම හිත ගොදුරු වෙනවා, පෙළෙනවා. ඒ සෑම දෙයකින්ම රූකඩයක් නටවන්න වගේ හිත වර්ණ ගන්නනවා, ඇද බැඳ තබා ගන්නවා, එහිමේ ගෙනියනවා. එතකොට ඒ හිත මෙතෙක් රැකගෙන හිටපු සීලයක් බිඳගෙන සීලයක් සුණු විසුණු කරගෙන වචන කතා කරනවා. වචන කතා කරන්නට කාය පොළඹවනවා. ක්‍රියාත්මක කරනවා. කායික දුස්චරිත සිදු වෙනවා. අන්න ඒ විදිහට සමාධි ආරක්ෂාව වුණු අත්විඳපු කෙනාට වැටහෙනවා මේ සීලය හරි හැටියටම රකින්න නම් සහාතික විදියට තහවුරු විදියට රකින්න නම් මේ සමාධියේ මේට වැඩිය තහවුරු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් කෙලෙස් මුලිනුදුරාම දමන්න ඕනේ. ආය ඇති නොවන විදියට අස් කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ සමාධියෙන් කරන්න පුළුවන් වෙන්නේ తాවකාලික කෙලෙස් සංසිඳීමක් පමණයි. ඊටාම සූක්ෂම වූ කෙලෙස්, අනුසය කෙලෙස් හිතේ නතර වෙලා තියෙනවා. ඒ නිසා ඒ දුරු කිරීම සඳහා ප්‍රතිපatti මීට වඩා සියුම් විදියට රකින්න ඕනේ. එහෙමනම් ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා සමාධිය තමන් ප්‍රඥා ශාසනය තමන් තුළ රැක ගන්න ඕනේ කියලා ඒ සමාධි හිතට වැටෙනවා ඒ විදිහට සමාධිය තුලින් ප්‍රඥාව පහළ වෙන්න නම් කරන්න ඕනේ කරන්නේ මේ සමාධියෙන්ම දවස ගත වෙන්න ආරම්භ කරනවා. පැයක් භාවනා කරනවා නම් මුළු පැයෙම මේ සමාධිය තියෙන්න ඕනේ. පැය දෙකක් භාවනා කරනවා නම් පැය දෙකේ මේ සමාධිය තියෙනකොට ප්‍රතිපක්ෂ ධර්මයේ ඒ කියන්නේ කායික දුස්චරිත, වාචසික දුස්චරිත, හිතේ දුස්චරිත කියන මේ තුන් ආකාර දේවල් දුරු කිරීම තුලින් ගම්භීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය ඊ타ත්ම ගැඹුරු ධර්මයේ ඊ타ත්ම ප්‍රකට වෙන්න පටන් අර ගන්නවා මේ විදිහට කයෙන් වචනයෙන් සිතින් වෙන දුස්චරිත දුරු කිරීම කියලා කියන්නේ සීලය අතින් සම්පූර්ණ වීමයි හිත පිරිසිදු වෙලා සමාධිය අතින් සම්පූර්ණ වීමයි මේ විදිහට මොහොතක් තිබිලා නැති වුණාට ඒක ප්‍රඥාව ඇතිකරන්න ලොකු ගැම්මක් දෙන්නේ නැහැ මේක දෙමොහතක් තුන් මොහතක් ආදී විදිහට දිගින් දිගටම දිගින් දිගටම හිතත් අරමුණත් එකෙල්ලේ තබා ගනිමින් හිත අරමුණ නිසිසේ ඍෂිසේ ස්පර්ශ කරන්න ඉදාරිනවනම් අන්න ඒ අවස්ථාවට හිත අරමුණ ඇති සැටියෙන් වටහා ගන්නවා මේකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා මේ විදිහට ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමේ වැඩපිළිවෙලකුයි මේ විපස්සනාව ගැඹුරු ධර්ම අවබෝධ කිරීම මාර්ග ඥානෙ වැඩි වීම කියන එකෙන් ආબોධ කරන්නේ වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ නිසා යෝගාවචරයෙන් දවසින් දවස පරියංකයෙන් පරියංකය බණ වාරෙන් බණ වාරයට තේරුම් අරගන්න ඕනේ Taman මේ ධර්මතාවයේ දන්නවා Taman මේ වැඩපිළිවෙල දන්නවා ඒ අනුව Taman පිළිපදිනවා කියන එක දවසින් දවස ප්‍රකට වෙනවනේ. ඒ යෝගාවචරයාගේ දවස හිස් වෙන්නේ නැහැ. පරියංකේ හිස් වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණේ හිස් වෙන්නේ නැහැ. දවසින් දවස දියුණු වෙනවා. මේ නිසා මේ වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම ක්‍රමානුකූලව ගොඩනැගී යන ප්‍රතිපදාවක් බව තේරුම් අරගන්න මේ ප්‍රතිපදා ධර්මයේ ප්‍රායෝගික පැත්ත ඊටාත්ම සවිස්තරව විස්තර කිරීමටයි අද කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැඹුරු ධර්මයකට යොමු කරන්නා වූ මේ ප්‍රතිපදාව ප්‍රධාන වශයෙන්ම මුල පිරෙන්නේ බුද්ධ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සද්ධම්ම ශ්‍රවණාදීනා කියලා ආචාර්යයන් වහන්සේලා පෙන්නනවා ධර්ම ශ්‍රවණයේමයි මේ මාර්ගය හෙලි කර ගන්න ඕනේ ධර්ම ශ්‍රවණයේ මුකටද යොමු කරවන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් සඳහන් කරන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි බුද්ධ ධර්මයේ කැටි කර දක්වනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහායි මේ චතුරාර්ය සත්‍යයේ සත්‍ය හතරක් පෙර ගස්වලා තියෙනවා. සත්‍ය හතරකට සත්‍යයන් නම් වලා තියෙනවා. මේ සත්‍යයේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියන මේ දෙක වර්තමාන වශයෙන්ම ස්වකීය సంతානයේ වශයෙන්ම මේ කියන්නේ අපේ කය හිත කියන මේ දෙක වශයෙන්ම දැන් අත්දක ගන්න පුළුවන්. ඒ දෙක පවතින තාක්කල් අපි වටේ කරකැවෙනවා. ඒ නිසා මේ දුක්ඛ සත්‍යයටත් සමුදය සත්‍යයටත් වට සත්‍යය කියලා සඳහන් කරනවා. මේ ගාවට නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ දෙක විවට්ට සත්‍ය වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක අපිට මේ නිරෝධ සත්‍ය ඉදිරිපත් වෙනවනම් මාර්ග සත්‍ය ඉදිරිපත් වෙනවනම් අපි වටය නැත්තම් මේ සංසාරයේ වටවලල්ලේ යෑම කඩා දමනවා. වටේ බිඳ දමනවා විවට්ට කරනවා ඒ නිසා යෝගාවචර පිළිස දැනගන්න ඕනේ අපි මේ පරමාර්ථය වෙන චතුරාර්ය සත්‍යයේ සත්‍ය හතර කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය වට සත්‍ය වශයෙන්ොත් මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය විවට සත්‍ය වශයෙන්ොත් මේ දෙකෙන් ප්‍රතිපදාවට අහු වෙන්නේ එව නැත්නම් කරන්න පුළුවන් හරිය අපි විසින් වගකීමෙන් බාරගත යුතු හරිය අහුවෙන්නේ වට සත්‍යයටයි. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමටයි. සමුදය සත්‍ය අවබෝධ කර ගැනීමටයි. යම් කිසි අවස්ථාවක අපි මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය අවබෝධ කිරීම සම්පූර්ණ කෙරුවා නම් එතනදී විවට්ට සත්‍යය ඉබේම පිපෙනවා. ඒක අග්‍ර වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ ධර්මයි. නමුත් යම්කිසි යෝගාවචරයක් මේ මේ தત્ත්වයේ තේරුම් ගන්නේ නැතුව පුළුවන්තරම් කාලය පුළුවන්තරම් ශ්‍රමය මේ විවට්ට සත්‍ය දැනගැනීම සඳහා පොත් පෙරලන්න පටන් අරගත්තොත් ගුරුවරුන් සමග සාකච්ඡා කරන්න පටන් අරගත්තොත් භාවනාවේදී කල්පනා කරන්න පටන් අරගත්තොත් කිසියම් ප්‍රතිපදාවකට yaadena ගතියක් නැහැ. මොකද නිරෝධ සත්‍ය කල්පනා කරලා තේරුම් ගන්න බෑ. නිරෝධ සත්‍ය බණ අහලා තේරුම් ගන්නට බෑ. නිරෝධ සත්‍ය භාවනා කරලා තේරුම් ගන්නට බෑ. නිරෝධ සත්‍ය අවශ්‍ය කරන්නේ නිරෝධ සත්‍ය අවබෝධ කිරීමට හේතු බුත වන්නා වූ හේතු ධර්ම සම්පූර්ණ කිරීමමයි. හේතු ධර්ම සම්පූර්ණ කරනවායි කියලා කියන්නේ වට්ට සත්‍ය අවබෝධ කර ගැනීමයි. වට්ට සත්‍ය කියලා අපි දැන් තේරුම් කරගත්තේ දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත්. මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියනා වූ වට්ට වටවලල්ලේ යෑමට අදාළ වෙන මේ දේවල් පිළිබඳ අවබෝධ කිරීම කර දීම ලිහිල් කිරීම වශයෙන් ආචාර්ය ප්‍රචාරයන් වහන්සේලා ක්‍රම පහක් දක්වලා තියෙනවා උද්ඝහ පරිපුච්ඡා ශ්‍රවණා ධාරණා සම්මස්තනා වශයෙන් වෙන විදිහකට කියනවා නම් ප්‍රතිපදාව යෝගාවචරයා තමන්ගේ වගකීම තමන් කළ යුත්තේ තමන් හැර වෙන කෙනෙකුට කරලා දෙන්න බැරි කොටස මේ විදිහට තේරුම් අරගන්න ඕනේ. උගහවතෙන් කියලා තේරුම් කරන් හදන්නේ මෙතන උගෙනීමයි. සිංහලට ගන්නකොට උගෙනීමයි. උගෙනීම කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් මේ අර රෝගියෙක් දැකලා ඒ රෝගියාගේ රෝග නිදානය දැනගෙන හරියට ඒ රෝගියාට බෙහෙත් වත්ෝරුවක් දීම කරන්න වගේ මේ භව රෝගය දැකලා ඒකට වෙදකම් කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ඉදිරිපත් කරපු මාර්ගය ඉගෙන ගන්න. ඒක කවදාකවත් හිතන්න නරකයි. Taman පිළිබඳව Tamanට මාර්ගය පිළිබඳ සහතිකයක් නැතුව අවබෝධයක් නැතුව කවමදාකවත් ප්‍රතිඵල ලබන්න බෑ. ගුරුවරයා දැනගත්තා කියලා බෑ. පොත්වල තිබුණා කියලා බෑ. අපි එන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් කියලා බෑ. යම් ප්‍රමාණයකට Taman දන්නවනම් මාර්ගයේ ඒ ප්‍රමාණයට ඥානය වැඩ කරනවා. එතනින් එහාට නතර වෙනවා. මොකද මේ මාර්ගයේ සොයා ගැනීම බුද්ධ කෘත්‍යය. අපට තියෙන්නේ ඒ මාර්ගය පැහැදිලි කරලා දක්වලා තියෙනවා නම් ඒ මාර්ගය පැහැදිලි කරපු දේ අසාධන ගන්න ඕන. ඒ සඳහා ලොකු යටත් වීමක් තියෙන්න ඕන. පිළිගන්නා සුළු ස්වරූපයක් තියෙන්න ඕන. අදාහ ගන්නා සුළු ස්වරූපයක් තියෙන්න ඕන. ඒවතු කල්පනා කරලා අසවලා දන්නවයි අසවල් પરම්පරාවේ මම අගුරුවරයා දන්නවයි ඒ කිසිම දෙයකින් හදිස්සියකදී අමලියකදී කරදරයකදී Tamanට උදව් කරන්නේ නැහැ. ඒ නිසා උග්ඝහ කියලා කියන්නේ යෝගාවචරය තේරුම් අරගන්න ඕන ප්‍රායෝගිකව දක්වනවා නම් දර්ශනයක් වශයෙන් දක්වනවා නම් නාම රූප කොටස් කියන්නේ මෙන්න මේකේ කියලා කිසි හැඟීමක් යෝගාවචරය තුළ තියෙන්න ඕන. උදාහරණයකට කියනවනම් ඉදිරියේ පිම්බීම හැකිලිම පිළිබඳ භාවනා කරන කෙනා හුස්ම ඇතුල් වීමත් සමගම උදරයේ ඉදිරියට නිරා යෑම කියන මේ කටයුත්ත රූප ක්‍රියාවලියක් බව ඉගෙන ගන්න ඕනේ. ඒක කල්පනා කරන්න යන්න ඕනේ නැහැ. ඒක Taman විසින් හොයාගන්න යන්න ඕනේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මේ කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් පැවතගෙන එනදී ඉගෙන ගැනීමෙන්ම දැනගතියි. යම් විදියකට ඒ පින්වීමේ වැඩපිළිවෙල වෙද්දී මෙනෙහි කිරීමේ හිත තුලින් හෝ දැන ගැනීම සිද්ධ වෙනවා මෙන්න මේක පින්වීමයි කියලා අන්න ඒ දැන ගැනීමේ ඥානය නාම ධර්මය මේ පින්වීම අවසානයේ නැවතත් හැකිලිම සිද්ධ වෙනවා හැකිලිම කියන මේ වැඩපිළිවෙල එයි මතුවෙනා වූ තදවීම තෙරපීම් චලන ගති ධාරණ ගති සියල්ලම වැටෙන්නේ රූප ධර්ම වලටයි ඒ පිම්බෙන වෙලාවේදී ඇතිවෙන චලන තදවීම් තෙරපි දරණ ස්වરૂප දැනෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය නාම ධර්මයි. හුස්ම ගන්න වෙලාවේදී මේ ආස්වාස ප්‍රස්වාස රැල්ල ගමන් කිරීම අනුව සිදුවෙන වැඩපිළිවෙල රූප ධර්මයයි. එහි හැපීමක් හෝ හිටිදික බවක් හෝ වැටහෙනවා නම් දැනෙනවා නම් ඒ නාම ධර්මයයි. ප්‍රස්වාසයක් තියෙනවා. පය එසවීමේදී එසවීමේ චේතනාව පහළ වීම නාම ධර්මයයි. එසවීමේ ක්‍රියාවැඩ පිළිවෙල කායික කොටස රූප ධර්මයයි. මේ පිළිබඳව යම් කිසි කෙනෙක් මුලින් මේ දේ දන්නේ නැතුව තමන්ම භාවනා කළා නාම ධර්ම රූප ධර්ම හොයන්න පටන් අරගත්තොත් ඒක ඉන්නේ නෑ මේ කියන ප්‍රතිපදාවට. ඒකෙන් වැටහෙන්නේ නෑ මේක බුද්ධ ගෞරවයක් ධර්ම ගෞරවයක් ගුරු ගෞරවයක් තියෙන බව. ඒ නිසා ධර්ම දේශනා අවස්ථාවේදී හෝ තමන්ට ලැබෙන ඕනෑම වෙලාවක මෙන්න මේ මූලික ධර්ම ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන පින්වීම සිදුවෙන වෙලාවෙදීම පින්වීම විශේෂයි. මෙනෙහි කරන හිත තබාගෙන මේ දේ භාවනාවට නගන්න ඕන. එහෙමනම් කල්ලාතුව තේරුම් අර ගන්න ඕනේ මේ නාම ධර්ම මේ රූප ධර්ම. මම භාවනා කරද්දි ගුරුවරයාට සඳහන් කෙරුවා පිම්බීම ඇති වෙන වෙලාවේදී මට මේ පිම්බීම ඇති වෙන හිතත් පේනවායි කිය. hinaව. hinaලා සඳහන් කරා මේ පිම්බීම සිදු වෙන්නේ එසවීම වගේ චේතනාපූර්වකව නෙවෙයි. ඒ නිසා පිම්බීමේදී නාම ධර්මයේ ඉස්සර වෙන්නේ නැහැ. ඔතන තියෙන්නේ මුලාව. මොකද පිම්බීමට හේතු වෙන්නේ හුස්ම ගැනීම කියන හුස්ම ඇතුළට ගැනීම කියන තවත් රූප ධර්මයකයි. ඒ නිසා කල්පනාවයි ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා වහාම ඒ අඩපාඩුව සම්පූර්ණ කරා. නමුත් එසවන අවස්ථාවේදී පාය ඒකට එසවීමේ චේතනාව මුල් වෙනවා. චේතනානුරූපව පායේ ක්‍රියාකාරකම් සිදු වෙනවා. එතන නාම ධර්ම වැටහෙනවා. ඒක හරි. අන්න ඒ වාගේ ඒ අවශ්‍ය කරන මූලික කොටස් ඉගෙන ගන්නවා. ඒකෙදී එහි ඇත්තා වූ ඊටාම සරලකම නිසා හෝ ඉතාම පහසුකම නිසා ඔයවන් අවනම්බු කරන්න නරකයි. මේක පොඩි කෙනෙකුටත් තේරෙන දේ. මට මේ උගන්වන්නට හදන්නේ දෙකේ පන්තියේ වචනද පාඩම්ද කියලා ඒ කියලා දෙනකොට ඒ මුල් දේ ඉතාම අගෞරවයෙන් නොසැලකිල්ලෙන් සලකන්ට පටන් අරගත්තොත් Tamange දැනුම ඉස්සර කරන්න පටන් අරගත්තොත් මෙන්න මේ උග්ඝහ කියන මූලික ප්‍රතිපත්තිය ප්‍රතිපදාවේ මූලික පදනම සිද්ධ වුණේ නැත්නම් ඒ පුද්ගලයා තුල ධර්ම ගෞරවයට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන අවස්ථාවේදී හිතේ පැහැදිලිකමක් නැතුව යනවා. පිරිසිදුකමක් නැතුව යනවා. ඒ නිසා තර්ක පහළ වෙනවා. මොකටද මේක නාම කියන්නේ? මොකටද මේක රූප ධර්ම කියන්නේ? මේකත් මෙහෙමයි, ඒකත් මෙහෙමයි ආදී විදිහට තර්ක පහළ වෙන හිත කාමදාකවත් පැහැදිලි චිත්‍රයක් ඇති කරන්නේ නැහැ. පැහැදිලි දර්ශනයක් දෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම මේ උග්ඝහ කියන කොටස මේක නාම ධර්මයේ මේක රූප ධර්මයේ කියන මේ කියලා දෙනකොට මේක පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ තමන්ගේම භාවනාවත් එක්ක. ඒ වාගේම මේ නාම ධර්ම රූප ධර්ම දිගේ නැත්නම් මුළු භාවනාවේ කාලය පුරාම නාම ධර්ම වලින් රූප ධර්ම වලින් පිට යමක් නැහැ කියන තරමටම භාවනාව ඊ타මත්ම අස්පනා අපිට සිදුවෙන විදිහට ආසන්න කරගෙන උනන්දුවෙන් කරගෙන යනවනම් මේ ළඟට යෝගාවචරයට දැනගත යුතු දේ තමයි මේ නාම ධර්ම රූප ධර්ම කියලා කියන්නේ එකිනෙකා විශ්ේ බලපාන ධර්ම දෙකක්. නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන්නත් ඉඩ තියෙනවා. රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන්නත් ඉඩ තියෙනවා. මේ නාම ධර්ම සහ රූප ධර්ම හතර ආකාර ධර්ම සහ ඵල ධර්ම වෙන්කොට දැක්වීම බුද්ධ දේශනාව වශයෙන් තේරුම් අරගෙන ධම්ම ශ්‍රවණාදීනා කියන විදිහට ධර්ම ශ්‍රවණයේදී මේ කොටස් උග්‍රහ කරගන්න ඕනේ අල්ලා ගන්න ඕනේ ඒ අල්ලාගෙන තමන්ගේ මේ භාවනා කටයුතු තුලදීම පිම්බීම කියන රූප ධර්ම පහළ වීම නිසා ඒ පිම්බීම දැනගන්නා හිත පහළ වෙන හැටි නැත්නම් රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන හැටි තේරුම් අරගත්තොත් පහු වෙනකොට පහු වෙනකොට මේ යෝගාවචරයාගේ පිම්බීම නොදැලිය තත්වෙට සිනුදු වෙනවා සියුම් වෙනවා සියුම් වෙනකොට යෝගාවචරයට වැටෙනවා මිනී කරන හිත කලකොල වෙනවා මොකද මෙතෙක් කල මෙනෙහි කරන හිත පහළ වුණේ රූප ධර්මයේ ප්‍රකට වෙච්ච නිසා. රූප ධර්මයේ තේරුණ නිසා පිම්බීම පිම්බීම වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් තේරෙනකොට පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කිරීම පහසුයි. පිම්බීම සියුම් වේගන යනකොට නැත්නම් හැකිලිමයි පිම්බීමයි සමාකාරව සිදු වෙනකොට මෙනෙහි කරන හිත අසරණ වෙනවා. රූප ධර්මයේ හේතු ධර්මයේ නැතු යනකොට ඵල ධර්මයේ පහළම වී යනවා. එතකොට යෝගාවචරයා මේ ධර්මයේ නොදැන ඉන්නවනම් දෙන උපදේශයක් නොසලකා භාවනාවේදී කල්පනාවට වැටෙනවා. නමුත් දන්න කෙනා තේරුම් අරගන්නවා මෙතෙක් කල මේ පිම්බීම මෙනෙහි කිරීමේ හිත පහළ වුණේ රූප ධර්මයේ ප්‍රකට වෙච්ච නිසායි පිම්බීම ප්‍රකට වෙච්ච නිසායි. දැන් පිම්බීමේ වැඩපිළිවෙල ස්වභාවයෙන්ම සිනිදු භාවයටපත් වෙනවා, සියුම් භාවයට, සුකුම භාවයටපත් වෙනවා. පත් වෙනකොට මෙනෙහි කරන හිත කියන්න පටන් අර ගන්නවා දැන් මෙනෙහි කරන්න දෙයක් නැහැ. මට මොකුත් පේන්නේ නැහැ කියන තරමට පටන් අර ගන්නවා. මේ වාගේ කලකොල භාවයන් නැති වෙන්න නම් ධර්මදේශනා මාර්ගයෙන් පෙන්වන වේලාවේදී හේතු ධර්ම ඵල ධර්ම වශයෙන් එකිනෙකා සම්බන්ධ වෙන හැටි ඉගෙන ගන්න. ඒකට කියනවා උග්ඝහ කියලා. මේ විදිහට නාම ධර්ම සහ රූප ධර්ම එකිනෙකා මත අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වීමෙන් ගමන් කරන මේ මාර්ගයේදී එකක් ඒ කියන්නේ රූප ධර්ම වේවා එකක් දිගේ භාවනාව කරගෙන යනකොට Tamanට වැටහෙනවා නම් මේ එකම තවත් නාම ධර්ම වැඩපිළිවෙලකුත් මේ මත යනවා කිය මේක කොච්චරනම් යොහුසුලුද ඉක්මනින් ඉක්මනින් සිද්ධ වෙනවද කුංචු කුංචු කොටස් වශයෙන් සිද්ධ වෙනවද කියන එකට යෝගාවචරගේ හිතේ යෙදෙනවා මේ නිසා ඊටාම සැලකිල්ලෙන් බැලිය යුතුයි අවධාර්ණයකින් බැලිය යුතුයි මුළු හිතම යොදා බැලිය යුතුයි ආදරයෙන් ඇදහිල්ලෙන් බැලිය යුතුයි මෙහෙම බලාගෙන ඉන්නකොට මේ නාම ධර්ම සහ රූප ධර්ම තුල ඇත්තා වූ මේ යොහුසුලු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම යෝගාවචරයට තමන්ගේ ශක්ති ප්‍රමාණයට වැටෙන්න පටන් අර ගන්නකොට තේරෙනවා මෙවුවා මොන තරම් වේගවත් වැඩ පිළිවෙලක්ද කම්මැලි හිතකින් එපා වෙච්ච හිතකින් වුණු කරපු නැති හිතකින් කවමදාකවත් මෙහි වේගයේ Java අල්ල ගන්න බෑ. ඒකට ඊටාත්ම අප්‍රමාදී හිතක්, උනන්දු හිතක්, අදහන සුළු හිතක් පවතිනවා. වර්තමානයේම ඊටාම සමීපයෙන් දැක බලා ගත යුතුයි. දැක බලා ගන්නකොට මේ ඇතිවීම නැතිවීම ස්වરૂපයේ වේගයෙන් වැටෙනවා මිස මේක නාම ධර්මයක්ද මේක රූප ධර්මයක්ද මේක වායෝ ධාතුවද මේක තේජෝ ධාතුවද කියලාවත් අඳුරා ගන්න බැරි තරමට හිත අරමුණට ලඟ වෙනවා. ලඟ වෙන්න ලඟ වෙන්න මෙන්න මොනවාක්වත් වර්ග කරන්න නම් කරන්න මෙනෙහි කරන්න නැහැ. ඇතිවීම නැතිවීම වේගයේ පමණක් වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටහිගෙන එහිම හිත තබාගෙන ඉන්නකොට තේරෙනවා මෙහි මොන සැපයක්. මොහොතක නැවතීමක්, මොහොතක විරාමයක්, මොහොතක විස්රාමයක් නැති මේ අධික වේග තුර වැඩසටහන තුල මේ අනිත්‍ය භාවයේ තුල මොන සැපයක්. ඒ කාන්තේම දුකයි කියලා අත්දැකීමට බර භාවනානුකූලව දුක්ඛය තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් ඒ යෝගාවචරය ඒ දෙයට ලෝභ කරන්නේ නැහැ. ඒ විදිහට වේගයක් ඇති වෙන ක්ෂණයකවත් විරාමයක් නැති වැඩපිළිවෙලකට ද්වේෂ කරන්නෙත් නැහැ. ද්වේෂ කරන්න දෙයක් නැහැ. ඒ වාගේම මේ අස්පනා පිට තමන්ගේම වර්තමාන ක්ෂණයේ කැපී පෙනෙන මේ වැඩපිළිවෙල විශේෂයේදී වෙන තැනකට හිත දුවන්නේ නැහැ. කලකොල වෙන්නේ නැහැ. මේ මොකද්ද කියන සැකේ පහළ වෙන්නේ නැහැ. හිත තව තවත් අවදි භාවයට පත් වෙනවා. ප්‍රභාසර භාවයට පත් වෙනවා. ඒ නිසා මෝහයට ඉඩ නැහැ. මෙන්න මේ විදිහේ පැහැදිලි හිතකින් යුක්තව මේ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ දකින්නට තේරෙනවා. මේ දේ Taman කැමති වුණාට ලැබෙන්නේ නැහැ. කැමති වුණාට අයින් කරන්නටත් බෑ. පටන් ගන්නටත් බෑ. Tamanට අවසාන කරන්නටත් බෑ. වැඩි කරන්නටත් බෑ. Tamanට අඩු කරන්නටත් බෑ. මේක ආණ්ඩු මට්ටු කරන්න බැරි. මගේ කියා ගන්න බැරි වෙනමම වැඩපිළිවෙල. ධර්මතාවයක්. මේකට මමයේ කියා ගන්නට, මේක මගේය කියා ගන්නට දැන් කිසිම සාක්ෂියක් නැති වෙලා මම ආත්මය අසරණ වෙලා. එන්නේ ඒ වාගේ පරිසරයක් තුල අනාත්මය කියන ගැඹුරු ධර්මයේ බුදුරජාණන් වහන්සේ වචනයට නගන්න බැරි විදිහට ප්‍රායෝගිකව අත්දා බලන්න නැති කෙනෙකුට විශේෂ ගෝචර නොවන තාලයට පෙන්වපු අනාත්ම ධර්මයේ වැටෙන්න පටන් අරගන්නවා. මෙන්න මේ විදිහටයි යෝගාවචරයාගේ ප්‍රතිපත්තිය යෝගාවචරයා ධර්මයෙන් තේරුම් ගත යුතුයි. මාර්ගයේ තේරුම් ගත යුතුයි. මේකට කියනවා උග්ඝහ කියලා. නමුත් මේ බුද්ධ ක්‍රමයේ ප්‍රතිපදාව කොයිතරම්ම ප්‍රායෝගිකද කියනවනම් කවමදාකවත් ඉගෙනීමෙන් මේක ඉවර කරන්නේ. මුල් දවසේ නාම රූප ධර්ම තේරුම් අරගෙන භාවනා කරන යෝගාවචරයට භාවනාව හරියට යනවනම් එයා ඊගාව දවසට කමඨාන සුද්ධ කර ගන්නවා. ප්‍රශ්න කරන්න ඕන. මෙන්න මෙහෙමයි මෙතෙන්ට යනකොට කියලා හරියට කැඳේ ගල බේරුවා වගේ Tamanda හිතු වෙන දේ හිතාමතා කියනවා නෙවෙයි, ඊව දේ අහලා කියනවා නෙවෙයි, කරලා කියනකොට ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගන්න ඕන. මේ ප්‍රශ්න විසඳීමේ තාමත්ම චමත්කාරජනක දෙයක්. මේ ප්‍රශ්න විසඳීමේදී ප්‍රතිපදා මාර්ග ක්‍රමයක් තියෙනවා. අපි මේ එකිනෙකාගේ දැනුම උරගාලා බලන එකිනෙකාගේ බලපුලුවන්කාරකම් පෙන්වන වැඩ පිළිවෙලක් නෙමෙයි ප්‍රශ්න විසඳනවා කියන්නේ. මේ ප්‍රශ්න වලට ප්‍රධාන වශයෙන්ම ගෝචර වෙන්න ඕන මේ වට්ට සත්‍ය පිළිබඳවයි. දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් පිළිබඳවයි. අපිට නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් ප්‍රශ්න වලින් විසඳන්න බෑ. අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රායෝගික ප්‍රශ්නයක් මම ඊගාට තැබිය යුතු පියවර කුමක්ද කියන ප්‍රශ්නේ දැනට ඉන්න තැන මොකක්ද කියන ප්‍රශ්නේ පිළිබඳ ප්‍රශ්න නම් බොහෝමත්ම निराකරණය කරන සුළුයි. තමකට යොමු කරවන සුළුයි. එහෙම නැතුව අදාළ නැති හිතාමතා ලද්දා වූ ප්‍රශ්න එහෙම නැත්නම් නිර්වාණය සම්බන්ධ ප්‍රශ්න මාර්ගය පිළිබඳව මාර්ග සත්‍යය පිළිබඳ ප්‍රශ්න ප්‍රශ්න උත්තර වැඩසටහනගේ විසඳන්න ගියොත් ඒක කවදාකවත් දැනගට යොමු කරන්නේ නැහැ. ඒ නිසා අස්පනා පිට Tamanට දැක ගන්න පුළුවන් Tamanගේම ප්‍රායෝගිකත්වයට ලක් කර ගන්න පුළුවන් දේවල් තමයි ප්‍රශ්න වලට නගන්නේ. එහෙම ප්‍රශ්න ඉදිරිපත් වෙනකොට දන්නා ප්‍රමාණය ඒකට උත්තර හදේනකොට ඒ ප්‍රශ්නේ ඇති කෙනාට හොඳටම කාරණා වැටහි යෑමෙන් ලොකු සහනයක් සැලසෙනවා. ඒ නිසා ප්‍රශ්න කරනකොට මතක තියාගන්න ඕනේ මේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා නෙවෙයි. නාගසේන මහරජු මහා මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා නෙවෙයි. අපිට දැනගන්න පුළුවන් ප්‍රමාණයට Tamanට වැඩිපුර මේක පිළිබඳව ඇති කෙනෙකුගෙන් වෙලාවට ගැළපෙන ප්‍රමාණයේ පිළිතුරක් හපයාගෙන ඉදිරියට යන ප්‍රශ්න වැඩ පිළිවෙලකුයි. ඒ විදිහේ ප්‍රශ්න විසඳුනේ නැත්නම් භාවනා විදිහට යන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ කමඨාන වාර්තා කරන වෙලාවේදී ඊටාම සැලකිල්ලෙන් තමන් අත්දකින දේ තමන් උගෙනගත්ත දේට සාපේක්ෂ කරලා ඉදිරිපත් කරනවා නම් අවස්ථාවෙන් අවස්ථාවට ප්‍රශ්න විසඳීම සිද්ධ වෙනවා. නමුත් අර විදිහට ප්‍රශ්න තේරුම් අරගෙන සායනික ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් මේක විසඳා ගන්නවා. එහෙම නැත්නම් ප්‍රශ්න කර අවස්ථාවල් ධර්ම දේශනාවට යොමු කරලා ධර්ම දේශනා මාර්ගයේම ප්‍රශ්නාල ධර්ම දේශනාවෙන් විසඳීම දීමේ ක්‍රමයකට තියෙනවා. එතකොටත් යෝගාවචරයට පහසුවක් ඇති වෙනවා. ඒකත් පුළුවන් තරම් ප්‍රයෝජනට ගනිමිනුයි මේ ධර්ම දේශනා පවත්වන්නේ. මේ විදිහට උග්‍රහ කරන වෙලාවේදී උගෙන ගන්න වෙලාවේදී ඒ වගේම ප්‍රශ්න අහලා ප්‍රශ්න විසඳන වෙලාවේදී ඇහෙන්නා වූ ධර්මය තුන්වෙනි පියවර කියන සවනා සාදුකං මනසිකරෝත හොඳට මෙනෙහි කරමින් ගෞරවයෙන් ඇදහිල්ලෙන් සහ අහුම්කම් දෙන්න. මේ අහුම්කම් දීම තමයි මූලික සුතමය ප්‍රඥාවට මූලික ආහාරය. මේ අහුම්කම් දීමේදී විවිධ පුද්ගලයන් විවිධ පුද්ගල වර්ග සිටින බව ආචාර්ය මතයන් පවතී. සමහරුන්ට කොච්චර කිව්වත් කලෙ මුලින් නැවුවා. කිසිම දෙයක් ඇතුළට වැඩ ගන්නේ නැහැ දෙපැත්තෙන් දෝරේ ගලනවා. අවකුච්චන සංඥා කියලා කියනවා. ඒ අත්තන්ට කෝපයක්, කලයක් මුලින් නමල වතුරක් කරනවා වගේ. ධර්ම දේශනා කරන වෙලාවේදී නම් සමහර විටක ශරීරයේ වශයෙන් කන වශයෙන් මෙතන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් එහාට හැරිච්ච ගමන් ධර්ම දේශනා හමාර වෙච්ච ගමන් ඒ සෑම සියලු දෙයක්ම වීලී යන්න පටන් අර ගන්නවා. කිසිම දැරීමක් නැහැ. තවත් පිරිසක් ඉන්නවා උච්ඡංග පඤ්ඤා කියලා හරියට යමක් කතා කරනකම් ඔඩොක්කුවේ තමක් තමන් ගෙන ආපු දේ ඔඩොක්කුවේ තියාගෙන ඉඳගෙන කතා කර කර ඉන්නවා කතාව ඉවර වෙනවත් එක්කම නොසලකිල්ලේ ගරුසරවකින් තොරව නැගිටී යනකොට අර ඔඩොක්කුවේ නිදි බීමට හැරෙනවා. ගෙදර ගිහිල්ලා බලනකොට අසවල් දේ කොතනද කියලා හොයන්න සිද්ධ වෙනවා. නැත්නම් තමන් කැටුවේ යන්නේ නැහැ. ඒ කොහොමද කියනවා නම් ධර්ම දේශනාව කරන වෙලාවේදී හැකියතාක් දුරට හිත යොදාගෙන අහගෙන ඉන්නවා. නමුත් මෙතනින් එළියට ගියාට පස්සේ ඒව මේ කණෙන් ඇහුවා ඒ කණෙන් ගියා වගේ කිසිම දැරීමක් නැහැ. Taman සමග යන්නේ නැහැ. මේක වැඩි හාත්පසින්ම වෙනස් පුතු පඤ්ඤා කියන ක්‍රමයේ ධර්මය අහනකොට ඒ වෙනකොට සෑම වචනයක්ම Tamanගේ කනට හසු කරගන්න විදිහට ඥානයට ගොනු කරගන්න විදිහට ඉතාමත්ම ධර්ම ගෞරවයකින් ධර්මයේ පිළිබඳ ලොකු ගෞරවයකින් ඇදහිීම කියන අහනවනම් ඒ පුද්ගලයා මෙතෙක් කල භාවනාදී කරගෙන ගිය වැඩපිළිවෙළවල ධර්ම දේශනාවේදී තහවුරු වෙනවා ප්‍රශ්න වැඩපිළිවෙලේදී තහවුරු වෙනවා යම් කිසි සැකයක් තිබුණා නම් නීගාව පියවර තබා ගන්නට ඒ සැකේ निराවුල් වෙනවා මාර්ගය විවෘත වෙනවා ඉදිරියට ගමන් කරනවා ඒ වාගේම මේ ඉදිරියට කළ යුත්තේ මේකයි කියලා තමන්ට උපදේශයක් ඊගාව පියවරට උපදේශයක් ලබා ගන්න පුළුවන් වෙනවා Taman තුළම Tamanගේ ප්‍රතිපදාව දවසින් දවස වැඩි. ඒ කියන්නේ ධර්මයේ පළල් වෙනවා. සුතුල භාවයටපත් වෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණයේදී මේ ආකාර පුද්ගල තුන් දෙනෙක් සිටින නිසා ධර්මයේ ආනිසංස වෙනස් වෙනවා. දේශකයාගේ ආනිසංස පැත්තයි අසන්න ශ්‍රාවකයාගේ ආනිසංස පැත්තයි කියලා දෙපැත්තක් තියෙනවා දේශකයා මොනතරම් වුණත් ශ්‍රාවකයා තුළ ඇත්තා වූ මේ ගති නිසා සමහර ඇත්තෝ එතනදීමත් තමන්ගේ సంతානෙට ගන්නෙ නෑ මේ දේවල්. කලයේ මුනින් යනවා. සමහර ඇත්තෝ එතනදී ගුරුවරයා ඉදිරිපිට ධර්ම දේශනා පවතින තාක්කල් අහගෙන ඉන්නවා. නමුත් එතනින් එහාට යන්නේ නෑ. ඒ බව දන්නා නැත්නම් ඒ පිළිබඳව සංවේගය පහළ කරගන්නා ගෞරවණීය ධර්ම ගෞරවය ඇති කරගත්තා වූ යෝගාවචරය ඊ타නත්ම පුතුපඤ්ඤාවෙන් ධර්මය අහනකොට ඒ ධර්මයේ පුළුවන් තරම් තමන්ගේ సంతානගත වෙනවා. කරගෙන යන ප්‍රතිපදාවට අත්සිල්ලක් බවට පත් වෙනවා. එවැනි කෙනාගේ ධාරණය ඉතාමත්ම සාවුරු ප්‍රකටයි. ඒ නිසා ප්‍රචනින්ම උග්ඝහ ඊගාට පරිපුච්ඡා ප්‍රශ්න ඇසීම ඊගාට භවනා හොඳට සකස් කර ඇහිීම ඒ අනුව තමයි ධාරණය සිද්ධ වෙන්නේ. ධාරණයේදී සිද්ධ වෙන්නේ මේ ධර්ම දේශනාවල ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ කාටත් පොදු මූලික ප්‍රතිපත්තිය. නමුත් මේ එක එක පුද්ගල චරිතවලට විශේෂ කොටස් තියෙනවා. ධාරණය කියලා කියන්නේ ඒ තමන්ගේ චරිතයට, තමන් කරගෙන යන භාවනාවට, තමන්ට ලැබී තියෙන උපදේශ වලට ගැළපෙන යාදෙන කොටස ළඟා කරගන්න. ඒ ටික තියාගන්න. නැත්නම් ගැළපෙන තර්කයට සුදුසු කොටස ධර්ම විචේ සම්පෝඥංගයට ගැළපෙන කොටස සිත්ති දරා ගන්නවා. මේ ගත යුතු පාඩම නීගා <clears throat> භාවනාවේදී ඉදිරිපත් කළ යුතු ආදර්ශය ඉදිරිපත් කර ගන්නවා. මේ විදිහට උග්ඝහ පරිපුච්ඡා සවනා ධාරණා මේ හතර හරියට කෙනාට තමයි සම්මතණය හරියන්නේ. <clears throat> එහෙම නැතුව යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේක තියෙන්නේ මෙන්න මේ වැඩේ විතරයි මම මේ වැඩේ කරගෙන යනවා මට අසවල් ගුරුවරයා කිව්වා අසවල් තැනදී මට මේක ලැබුණේ ඒකම අත්නවාරිමේ ගියට දැඩිව අරගෙන කරගෙන යනවනම් ඒ පුද්ගලයන්ට කොච්චර ධර්ම මාර්ගයෙන් උපදෙස් ලබා දුන්නත් කිසිම සම්මර්ථනයක ලාභ ලැබෙන්නේ නැහැ මොකද අර උද්ඝා පරිපුච්ඡා සවනාත හරණා වශයෙන් මෙතෙක් විස්තර කරන්න යෙදුණු මේ කොටස් ඒ පුද්ගලයාට ප්‍රෝජනයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අලුත් වෙන්න කැමති නැහැ. ඒ පුද්ගලයා ගෙන ආපු මත අතාරින්න කැමති නැහැ. අදානගාහි දැඩිව කර ගන්නවා. ඉවෙන් කෙනෙකුට සම්මස්තනේ හරියන්නේ නැහැ. ඒ නිසා සම්මස්තනේ කියලා කියන්නේ සම්මා ප්‍රතිපදා කියලා පෙන්වන්නට. ඒ නිසා සම්මා ප්‍රතිපදාවටපත් වෙන්න අර මූලික කොටස් මූලික සුදුසුකම් ලැබිලා තියෙනවා. උග්ඝහ පරිපුච්ඡා භවනා ධාරණා කියන කොටස් හේතු වෙනවා නම් ඒ පුද්ගලයාගේ භාවනාවේදී කළ යුතුයමක් එයාට වැටහෙනවා. මෙන්න මේ දේ මම මෙතෙක් කල් අවබෝධ කරගෙන හිටියේ නෑ. මේ උපදේශය මට වැරදිලා වැටහිලා තිබුණේ. ඒ නිසා මගේ භාවනාව මේ මේ විදියට වුණා. මම ඒ දේ අද નિවර්දි කරගන්නවා කියලා සෑම අවස්ථාවකදීම තමන්ගේ දුක්කරතාවයට තමන්ට ඉදිරිපත් වෙන බාධකයට පිළිතුර පිළිතුරේ තේ ආව සංඥාව ඉදිරිපත් වෙනවා මොකද ධාරණ ශක්තිය තුලින්ම Taman තුල ඇත්තා වූ ධර්ම භාණ්ඩාගාරයේ පුංචි හෝ වේවා ලොකු හෝ වේවා අදාළ ප්‍රශ්නෙට පිළිතුරක් ඉදිරිපත් වේ. මේ නිසා මේ පුද්ගලයාගේ සම්මර්ෂණය බාධා නැහැ. සතියේ බාධාවක් නැහැ. වීර්යයේ බාධාවක් නැහැ. ඉතින් මේ බාධා නැති නිසා සමාධියට බාධා නැහැ. සමාධිය නිර්වෘල්ව අඛණ්ඩව පවතින නිසා ප්‍රඥාව ඉදිරිපත් වෙනවා. ප්‍රඥාව ඉදිරිපත් වෙනවායි කියලා කියන්නේ මෙතනදී අපි අර මුලින්ම ගත්ත ආදර්ශයට අනුව සලකලා බැලුවොත් ඉදිරිපත් වෙන බාධක ප්‍රතිපක්ෂ ධර්ම තොර කරගන්න බෑ. ඒ වෙන් වෙන හැටි දන්නවා. ඒ සූර භාවයක් දිනු වෙනවා. ඒකට අවශ්‍ය ආයුධ උපකරණ මෙවලන් ධර්ම දේශනාවේදී ඉගෙන ගන්නවා. ප්‍රශ්න සාකච්ඡාවේදී පිරිසිදු කර ගන්නවා. හොඳින් අසා දැන ගන්නවා. දරා ගන්නවා. ඉදිරිපත් වෙන දුක ඉදිරිපත් වෙන කරදරේ ඉදිරිපත් වෙන අපහසුතාවයේ මතදී කවදාකවත් පසුබට හැරලා දුවන්ට යන්නේ නැහැ. ඒක මගේ අනුන් කළ දෙයක්ද විනයක්ද කියලා දොස් නගන්න යන්නේ නැහැ. ඒක අභියෝගයක් කරගන්න තරම් තමයිගේ මෙවලම් මල්ල තුල ආයුධ මල්ල තුල සෑහෙන ආයුධ ප්‍රමාණයක් ඇති කෙනෙක් බවට පත් වෙනකොට ඒ පුද්ගලයාට ඊටාම ලාභයක් ආවත් අලාභයක් ආවත් කීර්තියක් ආවත් අපකීර්තියක් ආවත් මොනම දෙයක් ඇති වුණත් ඒ සැලෙන ස්වરૂපයේ අඩු වෙලා. ඒක අවස්ථාවක් කරගන්නවා, ක්ෂණයක් කරගන්නවා. Taman තුල ඇත්තා වූ ධර්ම මෙවලම් පාවිච්චි කරලා මේ දෙයට මම මූල දෙන්නේ කොහොමද කියන එක අත්දා බලන්න අවස්ථාවක් කරගන්න. භාවනාවේදී බාහිර ශබ්ද එනවා. භාවනාවේදී හිතවිලි ගලාගෙන එනවා. භාවනාදී වේදනා මත වෙනවා මේ ආදී විවිධ දුක් කරදර කම්කටොළු ප්‍රතිපක්ෂ ධර්ම ඉදිරිපත් වෙනවා මේ ප්‍රතිපක්ෂ ධර්මය අයින් කර ගන්නට අර උග්ඝහ පරිපුච්ඡා ආදී ක්‍රමයෙන් ලබාගත් ආ වූ මෙවලම් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව ඊටම ගෞරවයක් එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක අවබෝධ කරගත යුතු දෙයක් වශයෙන් තේරුම් අරගත්ත කෙනෙකුට විතරයි ඒවා ඉවත් කළ යුතුය ඒවා මට නොවිය යුතුය ඒවා මට උනත් කියන්න ලැජ්ජයි ඒ විදිහ කෙනෙකුට අර කියන ධර්මතා ක්‍රමය ප්‍රතිපදා ක්‍රමයේ පිහිටන් නැතුව මේ සඳහා ඉතාමත් අවංක වෙන්න ඕන. ඉතාමත් අවංක වෙලා මේ සංසාරගත සත්‍යයට තම තමන්ගේ කර්මානුරූපව පැමිණෙන දේවල් ඒවට බය වෙලා ඒවට අනුන්ට දොස් පවරලා එහෙම නැත්නම් ඒවා නොයා යුතුය මං වගේ උතුමෙකුට මං වගේ ගරුපටයුතු කෙනෙකුට නොයා යුතුය කියලා මේ කල්පනා කරනවනම් ඒ පුද්ගලගේ හිත මිරිකෙනවා පසුබාන. එහෙම නෙවෙයි මේකට මූණ දෙන්න ඕනේ. හැබැයි මෝඩ මූණ දීමක් නෙවෙයි. ආයුධ සහිතව. බුද්ධ ආදී උතුමන් වහන්සේලා තමන් වහන්සේ වශයෙන් මේ දේ අත්දකලයි දැනගෙනයි දැකගෙනයි මේ දේශනා කරන්නේ. ඒ නිසායි උන්වහන්සේලා මාර්ගයේ පමනක් දක්වලා පැත්තකට වෙන්නේ. ඒක පාවිච්චි කිරීම, සම්මර්ෂණය කිරීම අර උග්ඝා පරිපුච්ඡා සමනා ධාරණා ක්‍රමයට සිද්ධ වෙනවා නම් සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙනවා නම් අපේ මේ ජීවිතය තුළදී ඉදිරිපත් වෙන සෑම බාධකයක්ම සුභාසින්සයක් බවට හරවා ගන්න පුළුවන්. ඒ පුද්ගලයා අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මය විපස්සනාවට නංවනවා. විපස්සනාවට නංවනකොට ඒ පුද්ගලයා නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳ වෙහෙසෙන්ට යන්නේ නැහැ. ඒ නිරෝධ සත්‍යයට මාර්ග සත්‍යයට අවශ්‍ය කරන්නා වූ මූලික හේතු ධර්මය මතු කර ගන්නවා දුක්ඛර අවස්ථාවේ. මතු කර ගන්නවා අපහසු අවස්ථාවේ. මේකට තමයි සම්මා ප්‍රතිපත්තිය කියලා සඳහන් කරන්නේ. සම්මා ප්‍රතිපත්තිය සම්මස්සන වශයෙන්මුත් ඒ කියන්නේ මතුවෙන මතුවෙන දේ මෙනෙහි කිරීම සම්මාශයනය කිරීම වශයෙන් කරගෙන යනවනම් ඒ පුද්ගලයාට වැටහෙනවා ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන ප්‍රතිපක්ෂ ධර්ම දුර කර ගැනීමේ සූර භාවයක් Taman තුල මොහොතින් මොහොත ඇති වෙනවා. එහෙමනම් ඒ පුද්ගලයා කරදර දුක්තරතා කාංකටළු බලාපොරොත්තු වෙන්න සතරට බහපු කෙනෙක්. එහෙම නැත්නම් දුක්ඛ සත්‍යයට මූණ දෙන જાතිය කෙනෙක්. සමුදය සත්‍යය කියන ලෝභය විවිධ දේවල් ආශා කිරීම Taman තුල තියෙනවා කියලා පිළිගත්ත කෙනෙක්. ඉතින් යම් කිසි කෙනෙක් කියනවා නම් Taman තුල එහෙම දේවල් නැහැ කියලා ඒ වාගේම දුක්ඛ සත්‍ය Tamanට පැහැදිලි විය යුතු නැහැ දුක්ඛ සත්‍ය Tamanට ඉදිරිපත් විය යුතු නැහැ කියලා අන්න එවැනි අතෝ මේ බුද්ධ ආදී උතුමන් විසින් දීපු උපදෙස් දෙනකොට මේ භාවනාවට ආපු එකක් මෝඩකමක් කියලා කල්පනා කරනවා භාවනාව ලැබෙන උපදෙස් සියල්ලක්ම දුක වැඩි කරන දේවල් කියලා කල්පනා කරනවා මම මේ කරගෙන යන්නේ මේ මේ කට්ටියගේ හිතනාවක් වෙන හින්දා කියලා තමයි මේවා කරගෙන යන්නේ. එහෙම නැතුව මේ විපස්සනාවට ආහාරයක් වශයෙන් කරගෙන යනව නෙවෙයි. දුකට, කරදරයට, කම්කටොළු වලට අභීතව මූණ දෙන දක්ෂ සෙබලෙක් වගේ නෙවෙයි. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ වෙනකොට අපිට යම් කිසි අපහසුතා, කරදර, කම්කටොළු මතුවුණා නම් අපි ශක්ති ප්‍රමාණයෙන් කාගේ සහයෝගයෙන් ඒක පුළුවන් තරම් දුරු කර ගන්න ඕනේ. අනවශ්‍ය දුක් විඳින්න යන්න ඕනේ නැහැ. නමුත් කවදාහක්වත් ඒ දුක් සම්පූර්ණ ඉවර කරන්න බෑ. ඒක පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. යම් කිසි තැනක ඒව නතර කරන්න ඕන නතර කරලා එතෙන් පටන් ඒක විපස්සනාට නම් වන්ට ඕනේ. දුක්ඛ සත්‍ය වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ කරදරේ නිසා ඒක සමුදයක් වෙන හැටි, තවත් දුකකට හේතු වෙන හැටි තේරුම් ගන්න ඕනේ. පංචස්කන්ධයේ වශයෙන් රූප දැකීමේ ශබ්ද ඇසීමේ ආග්‍රහණය කිරීමේ රස බැලීමේ ස්පර්ශ ලැබීමේ හිතු හිතු දේ කල්පනා කිරීම ආදී දේවල් මමේ මාගේ වශයෙන් සුඛේ සුභේ වශයෙන් බාර ගන්නා හැටි දුෂ්කරතාවයල් වලදී ඉතාමත්ම ප්‍රකටයි. නමුත් Taman ඇස් දෙක වහගෙන නම් ඉන්නේ. Tamanට අවශ්‍යතාවයක් නැත්නම් දුක්ඛ සත්‍ය දකින්ට අභාග්‍යයක්. ක්ෂණය පන්නා ගැනීමක්. ඒ නිසා ඒ මොහොතේදී නුවණ පහළ වෙනවනම් එතන තමයි ගැලව. ඒ නුවණ පහළ වෙන්න නම් කලින් ඉගෙනගෙන තියෙන්න කලින් ප්‍රශ්න අහලා තියෙන්න කලින් හොඳට මේ ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලෙන් අසා දැනගෙන තියෙන්න ඕනේ අහලා තියෙන්න හිති ධාරණය කරගෙන තියෙන්න එතකොට තමයි දුෂ්කර අවස්ථාවේදී සම්මර්ෂණේ හරියට සිද්ධ වෙන්නේ. මේ නිසා උග්ඝහ පරිපුච්ඡා සවනා ධාරණා පරි සම්මස්තන ආදී විදිහට මේ ප්‍රතිපදාව ගෙනහැර දක්වනවා. මේ ප්‍රතිපදාවේදී මූලිකවම බලාපොරොත්තු වෙන ප්‍රායෝගික දේ නම් ඉදිරිපත් වෙන ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමයි. ප්‍රතිපක්ක දිගමනේන පන සම්මා ප්‍රතිපatti ප්‍රතිපදා කියලා මේක අපි කලින් මතක් කරගත්තා. ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම යනු සම්මා ප්‍රතිපත්තිය පිළිපැදීමයි. සම්මා ප්‍රතිපත්තිය පිළිපැදීම කියන්නේ දැනගන්න ඕන. ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ වගේම ඇති වෙන ප්‍රශ්න දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ප්‍රධාන කරගෙන වට දුක පිළිබඳ ප්‍රශ්න නතර කරගෙන යන්න නරකයි. ඒක වහා විසඳ ගන්න ඕන. විසඳගෙන ඒ උග්ඝහ අවස්ථාවේදී පරිපුච්ඡ අවස්ථාවේදී හොඳට අහන්න ඕන. හොඳට සැලකිල්ලෙන් ධාරණය කරගන්න හොඳට අහන්න ඕන. ධාරණය කරගත්තොත් දුකක් එනකොට තමන්ගේම ගුරුවරයා වශයෙන් තමන්ටම අත්දා බල ගන්න පුළුවන්. යම් වෙලාවක එහෙම තමන් හිතී දරාගත් ධර්මතාවයක් අනුව ක්‍රියාත්මක කරලා වේදනාවක් ජය ගන්න වෙලාවක් කල්පනා කරන්ට හිතවිලි ඕගයක් ගලාගෙන එන වෙලාවක හිතවිල්ල නතර කරගන්න පුළුවන් වුණා නම් කොහොමද කියලා කල්පනා කරන්ට සද්දයක් ඇහෙන වෙලාවක ඒ සද්දේ ජය ගන්න පුළුවන් වුණා නම් කල්පනා කරන්න මොන තරම් සහනයක්ද මොන තරම් සාන්තියක්ද මේ ලෝකේ පැවතුනා වූ සම්මත ක්‍රම වලින් විදිලා කරදරයක් සැපයක් බවට පත් කර ගන්නවා බුදු බණ අනුව. යම් කිසි කෙනෙක් කියනවා නම් මට බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ කියලා සාධාරණයි. ඒකට කවුරුත් කියන්න ඕනේ නැහැ ඔක්කොම බුදුහාමුදුරෝ දැනගෙන තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න කියලා. අඩුම වශයෙන් උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් කියනවා නම් 84000 ධර්මයේ මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මට එනේන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ කියලා ඒකත් සාධාරණයි. නමුත් යම් කිසි කෙනෙක් විපස්සනා භාවනා කරනවා නම් අදුම ගානේ සතිපට්ඨාන භාවනාව තේරුම් අරගෙන තියෙනවා. සතිපට්ඨාන භාවනාවේදී අංග සම්පූර්ණ කර්මස්ථානාචාර්යවරයෙක්ගේ දැනුම නැති වුණත් Taman තේරුම් ගන්න ඕනේ මේ පොඩි දුක් කරදර විඳීමෙන් ඊ타මත්ව ගැඹුරු වූ සත්තානං විසුද්ධිය ආදී වූ ධර්ම ආනිසංස හතක් ලබා ගන්න පුළුවන් බව. ඒ නිසා පොඩි සැප භාවා දීලා ඊටා විශාල සැපයක් ලබා ගන්නට කටයුතු කරන්නා කියන ආකල්පය ඇති කර ගන්න ඕනේ. ඒ ආකල්පයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ආකල්පයෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ. ඒ ආකල්පයෙන්ම අහුම්කම් දෙන්න ඕනේ. ඒ ආකල්පයෙන්ම හිතී ධාරණය කරගත්තොත් දුක් කරදර වලදී මෙතෙක් Taman ඒ ඉගෙනගත්ත ප්‍රශ්න අහලා දැනගත්ත හිතේ දරාගත්ත දේ සම්මර්ෂණයට උදව් ඒ සම්මර්ෂණයට උදව් අනුව එන කරදරය හොඳට විසදව දැක ගන්න පුළුවන් වෙනවා. මේ යත්තා වූ දුක්ඛ ස්වરૂපේ ප්‍රකට වෙනවා. ඒ දුක්ඛ ස්වરૂපේ අනුව තමයි මේ ලෝභයෙන් බැඳී ගත්තා වූ ආකාරයේ පැරණි ක්‍රම මතක් වෙනවා. අද මේ අවස්ථාවේදී ඒ දුකට මූණ දීලා Tamanට ජය ගන්න පුළුවන් වුණා නම් විශාල නිර්ආමිෂ සැපයක්. භාවනාමේ වශයෙන් ලැබෙන. ලැබෙන්න ලැබෙන්න සූර භාවයේ දිනු වෙනවා. දූර වෙන්න සූර වෙන්න මින් ඉදිරියට එන්නා වූ දුෂ්කර කරදරතාවලට සුදුස්සෙක් බාටපත් වෙනවා. ඒ දුක් කරදර එනකොට ඒ වගේ කම්පා නොවෙන්ට අදිෂ්ඨාන කරන කෙනෙක් බාටපත් වෙනවා. මෙන්න මේකයි මේ විපස්සනා වැඩපිළිවෙලේ මූලික ස්වરૂපය. මේක දන්නේ නැත්නම් මේකට විවිධ ආකල්ප මත ඉඳගෙන තර්ක විතර්ක කරනවා නම් එවැනි පුද්ගලයන් විශේෂයි වැඩි වෙහෙස වෙන්න අවශ්‍ය නැහැ. ඒ ඇත්තන් කවදා හෝ ධර්මයේ තේරුම් ගත්ත දවසට ඉතුරු උදව් කරනවා හැර මුලින් ආපු කලවල් වලට වතුරක් කරන්න යන්න එපා. තම තමන්ගේ කටයුත්ත කරගෙන ආදර්ශයෙන් පෙන්වීම එවැනි අත්තන්ට හොඳට හයියෙන් කතා කරනවට වැඩිය හොඳයි. ඒ නිසා තම තමන්ගේ කටයුත්ත පැහැදිලිව තේරුම් අරගන්න නම් තම මේ මූලික නිවැරදි කිරීම ටික කරගන්න ඕනේ. නිවැරදි කිරීම ටික කරගන්න කරගන්න අපි මේ ගත කරන සෑම මොහොතක්ම සෑම විනාඩියක්ම සෑම විනාඩි 5ක්ම පැයක්ම දවසක්ම අපේ සූර භාවයේ දිනු කරගන්න විපස්සනා ඥානයේ දිනු කරගන්න හේතු බුත වෙනවා. ඒ නිසා සෑම සියලු දෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙල අපටත් අනිකුත් ශාසනයටත් බාහිර ලෝකයටත් කියන මේ සෑම සියලු දෙනාටම හේතු බුත වෙන්නා වූ සුව සාධනේ සුභ සාධනේ ගෙන දෙන්නා වූ සාන්ත සීලී වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලේදී අපි විශේෂයෙන්ම ඉවසීමෙන් මේ ධර්ම කරුණු ඉගෙන ගැනීමෙන් එන දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන හැටියෙන් කිය හැකි තමන්ගේ විපස්සනා ඥානවල දක්ෂතාවය. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දනේ කියලා ওই සිංහල කියවණක් තියෙනවා. ඒ වගේ අපේ මේ විපස්සනා මාර්ගයේ යන හැටි අපේ යන කඩිසරකමින් වැටෙනවා. ඒ නිසා සෑම සිල් දිනකම මතක් කරගන්න ඕනේ. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තම තමන්ගේ ප්‍රායෝගික අත්දැකීමත් මේ ධර්ම දේශනා මාර්ගයෙන් ආදී ලැබෙනා වූ මූල ධර්ම දෙක සම්වර කර ගැනීමෙන් තමන්ගේ මේ දුෂ්කරතාවයන් වලට මුහුණ දීමට සම්මර්ෂණය බිඳින් නැතුව සතිය වීර්ය දෙක එකට පවත්වාගෙන යෑමට අපගේ මේ කලාව වූ ප්‍රයත්නයත් කරන්නා වූ ප්‍රයත්නයත් ඒකාන්තයෙන්ම හේතුකූත වීමෙන් සීළු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ ඒ සාන්ත සනසිලිදායක තත්වයට වහවහා ළඟා වීමට මේ සෑම ප්‍රයත්නයක්ම හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට වේලාව නතර වීම නිසා, ගල්ගත වීම නිසා අපේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ittavataccammehi sambhataṃ puñña sampadaṃ sabbhe devānumodantu sabba sampatti siddhiyā එක්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දීවානාදා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාදා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිලං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිලං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති